ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාහෝ සුමේද මාහිමිපාණන් වහන්සේ විසිනි. สังฆา about ಪ කවුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ බණපද කීපයකට සංදීමෙන් අපේ ජීවිතයේ අනුපාඩු සකස් කරගෙන දිව්‍ය ලෝක මාර්ගය, මනුෂ්‍ය ලෝක මාර්ගය, නිර්වාණ මාර්ගය කියන මේ සුගති මාර්ගය මේ නිර්වාණ මාර්ගය අපි අවබෝධ කරගෙන සතර අපාය මාර්ගයෙන් වෙන් වෙලා අපට ලෞකික සැප සහ ලෝකෝත්තර සැප ලබා ගැනීමට යම් වචන පිළිවෙලක් උන්වහන්සේ වදාළා නම් අපි මේ මොහොතේ මේ අපේ ධර්මය අපි අහලා අපේ ජීවිතවලට අපි සම්බන්ධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බණ වදාළේ චාරිත්‍රාක් වශයෙන් නෙවෙයි වෛද්‍යවරයෙක් නියම කරන බෙහෙත් වර්ග වාගේ ඒ බෙහෙත පාවිච්චි කළොත් තමයි ලෙඩේ සුව වෙන්නේ. ඒ වාගේ බුදු පියාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් සමත්‍රිසත් පාරමිතා ලෞතුරා බුදු බවට පැමිණ සර්වඥතා ඥාණයෙන් සියල්ල දැන වදාරලා යම් වචනයක් දේශනා කළා නම් ඒ වචන අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕන. ඒවා එක එක බෙහෙත් වාගේ, එක එක රෝග සුව කරන බෙහෙත් වාගේ ඉතින් අපි මේ බණ අහලා අපි මේ වායෙන් අපි මේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි ක්‍රියා කරන්න ඕන අපේ කතාවට සම්බන්ධ වෙන්න ඕන ධර්මය අපේ හිතට සම්බන්ධ වෙන්න ඕන ධර්මය අපේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න ඕන ධර්මය එතකොටයි අර කියන ලෞකික ලෝකෝත්තර දෙයාකාර සැප ලබන මාර්ගයේ ගමන් ගත්ත පුජ්‍යලයක් වෙන්නේ ඒ ශක්තියෙන් එයා සතර අපා දුකෙන් මිදෙනවා දෙව් මිනිස් සැප ලබනවා අග්‍ර අමා මහ නිවාන ධාතුවක් සාක්ෂාත් කරගන්නවා මේ සූත්‍රාන්ත දේශනාව කකටූපම සූත්‍රාන්ත දේශනාවයි කියතෙන් අඟ කපන උපමාවෙන් වදාළ අවවාද ඇතුළත් ධර්මයටයි කපතුූපම සූත්‍රාන් ධර්ම දේශනාව කියන්නේ. දිනක් අපභාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේලා පිරිසක් ප්‍රකාශ කළා කරුණක් මූලි පද්දුන හාමුදුරන් වහන්සේ සම්බන්ධ මූලිය පද්දුන හාමුදුරන් වහන්සේ ගැන උන්වහන්සේගේ හිතවත් පිරිසකට දන්නා කියලා උන්වහන්සේ තරහ ගත්තා යම් යම් වචන වලින් දන්නා එතෙන්දි බුදු පියාණන් වහන්සේ ළඟට කඳවල හැව්වා මෝලිය පග්ුණේ මේ කාරණේ හැබෑ දෙහිමයි ස්වාමීනි මෝලිය පග්ුණය යම් කිසි කෙනෙක් Tamange හිතවත් කෙනෙකුට දැන්නොත් මොකද සමුසේ හිතන් โด නේ නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති නච පාපිකං වාචං නිච්ඡාරිස්සාමි හිතානුකම්පීච විහෙරිස්සාමි මෙත්ත චිත්තෝන දෝසංතරෝ අපි මෙහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් මේ බණ අහන පිරිසට හිතෙන්න පුළුවන් මේ බණ වදාලේ මෝලිය පග්ගුණ කියන ස්වාමින් වහන්සේට නේද? අපට නෙවෙයි කියලා හිතන්න එපා. යම් ලෙඩකට බේතක් හැදුවා නම් ඒ ලෙඩේ තියෙන කාටත් ඒ බේත හොඳයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිස තමයි. දැන් බුදු පියාණන් වහන්සේ අවවාද කරන මෝලිය පග්ගුණය යම් කිසි කෙනෙක් තමන් හිතවත් පිරිසකට බැන්නා කියලා මං තමන් මෙහෙම හිතන්න ඕන හැම වෙලාවකට තමන්ගේ හිතවත් පිරිසකට ගන්නා කියලා හිත වෙනස් කරගන්න එපා. ඒ වෙලාවට මේ මෙහෙම පිළිපදින්න ඕන. නචේව මේ චිත්තං විපරිණතම් භවිෂ්‍යති. මගේ හිත මං වෙනස් කරගන්නේ නැහැ. කාරණේ මොකද? ආසා කෝප දෙක දැන් මෙතන උපදිනවා. මගේ හිතවත් පිරිස කියලා ආසාව උපදිනවා. මගේ හිතවත් පිරිසට බැන්නා කියලා බැන්න අය ගැන තරහ එනවා. මේ දෙකෙන් උනේ මොකද? වටිනා මණිකක් කුඩු කළා වගේ අපේ හොඳ හිත ඒ වෙලාවට පළුදු වෙලා යනවා. ඒ මොකද ආකාකෝප දෙකෙන් හිත වෙනස් කරගන්නේ නෑ මං කියලා හිතන්න ඕනේ. ඒ මොකද කාරණය මේ ශරීර කූඩු අහක දානකුණයි. අහක දානකුණයි නැති වෙලා යන හිතයි මේ ශරීර කූඩුව මරණයෙන් පස්සේ අහක දාන තුනක් මේ දෙතිස් කුණ ගොඩටයි ඒ බැන්නේ මගේ හිතවතෙකුට නෙවෙයි දෙතිස් කුණ ගොඩටයි ඒ බැන්නේ නැති වෙලා යන හිතයි අහක දාන තුනයි දෙක පරලොව ගෙනියන්නේ නැහැ ඒ නිසා අහක දාන තුනකටයි ඒ බැන්නේ මේ නැති වෙලා යන හිතකටයි මේ කෙනෙක් නෑ ආසා කරන්න කෙනෙක් නෑ කියලා හිතලා ආසාවෙන් හිත වෙන් කරගන්න ඕනේ මේ එතන සත්වයක් නෑ පුජ්‍යලයක් නෑ මම සත්වයක් නෙවෙයි ස්ත්‍රියක් නෙවෙයි පුරුෂයෙක් නෙවෙයි මස් කෙනෙක් නෙවෙයි නහරවැල් කෙනෙක් නෙවෙයි අතසපිල්ල කෙනෙක් නෙවෙයි ඒවා කුමක කොටස් රාශියක් පමණයි ඒවා ගොඩේ කොතනකවත් කෙනෙක් නෑ මේ කුණු ගොඩ ඇතුලේ තවුරුවක් නෑ මේ ක්‍රියා සිදු කරන්නේ හිත නිසායි ක්‍රියා කරන්න හිත නිසා හිත කෙනෙක් නෙමෙයි ඒ නිසා මේ කෙනෙක් නොවන මේ දෙතිස් කුණ ගොඩටයි නැති වෙලා යන හිතයි නැති වෙලා යන හිතයි අහක දාන කුණයි ඒ දෙකටයි ඒ දැන් කියලා තමන් ආසාවෙන් හිත වෙන් කරගන්න ඕනේ එතකොට අර දැනපු යැත්තෝ ඒ යැත්තෝ දැන්නා කියලා හිතන්න හොඳ නැහැ ඒ මොකද බැනපු කෙනෙක් නැහැ මස් බැන්නේ මේ සම් බැන්නේ නහරවල බැන්නේ නෑ අතසැකිල්ල බැන්නේ නෑ සෙම්සුතු මල මුත්‍රාදී කුණප බැන්නේ නෑ ඒ කසල ගොඩවල් වලට හිතක් නෑ සත්‍යයක් නෑ කුජලයක් නෑ දැනීමක් නෑ හිතවත්කම් පවත්වන්න හැම මස්ලේ නහරාදී මේ දෙතිස් කුණු කොට කෙනෙක් සංනාදකම් පවත්වන්න ඒවා හිතවත්කම් පවත්වන්න අම මස් නහරවල මේ මගේ හිතවතා කියලා හැම හිතන්නේ නැ මස් හිතන්නේ නැ ඇට සැකිල්ල හිතන්නේ නැ කෙම්සොට්වාදී කුණප අසවලා මගේ හිතවතා කියලා හිතන්නේ නැ අසවලා මගේ හතුරා කියලා හිතන්නේ හිතයි අර දෙවිස් කුණු ගොඩට හිතක් නැ ඒ නිසා ඒ මේ තරහ මේ කෙනෙක් දන්නේ කවුද ද්වේෂ හිතයි ඒ ද්වේෂ හිත කෙලෙස් හිතයි ඒ හිත සත්‍යයේ කුජලයක් නෙමෙයි දැනීම ඇති වුණා කෙනෙක් නෑ තරහ ගන්න කෙනෙක් නෑ සාධ තරහ ගන්නේ ඉස්තකෙස් වලටද තරහ ගන්නේ අමතද තරහ ගන්න ඒ රූප ශරීරේ දන්නේ නෑ දැන්නේ ද්වේෂ හිතයි. ඒ හිත කෙනෙක් නෙවෙයි ඇහැට පේන්නේ. ඒ ද්වේෂ හිත කියන එක රූපයක් නෑ, සතහනක් නෑ, හැඩයක් නෑ, පෙනෙන්නේ නෑ. කාබ තරහ ගන්නෙ. තරහ තියාගන්න තැනක් නෑ. ඒ රූප දේ බැන්නේ නෑ. දෙතිස් කුණු කොටස් වලට බනින්න ඕන කමක් නෑ. අසවලා තරහයි කියලා හිතන්නේ නෑ. ඒ කිසිවක් හිතන්න ශරීර කූඩුවට බහිතන් හිතයි ඒ නිසා ඒ බැනපු එක්කෙනා ගැන තරහ ගන්න තරහ උපදවලා හිත වෙනස් කරගන්න එපා තමාගේ හිතවතුන් කියලා ඒ අත්තු ගැන ආසාව උපදවලා හිත වෙනස් කරගන්න එපා එහෙම වෙලාවට හිතන්න ඕනේ මේ නැති වෙලා යන හිතයි යහක දාන කුණකටයි ඒ බැන්නේ ආසා උපදවන්න කෙනෙක් නැ බැනපු කෙනෙක් නැ බැන්නේ දේශ හිතයි කෙලෙස් හිතයි ඒ හිත කියන්නේ අල්ලන්න බෑ බලන්න බෑ පේන දෙයක් නෙමෙයි නොපෙනෙන දෙයක් ගැන තරහ ගන්න එක නුවණ කමක් නෙමෙයි ඒ නිසා මම තරහ අරගෙන හිත වෙනස් කරගන්නේ නැහැ තරහින් හිත වෙනස් කරගන්නේ නැහැ ආසාවෙන් මං හිත වෙනස් කරගන්නේ නැහැ මුලින් තිබිච්ච හොඳ හිතොන් මම තියාගනිමි කියලා අග්ගුණේ හිම කල්පනා කරන්න ඕනේ පාපන න පාපිකං වාචං නිච්චාරස්සාමි මං බලින්නෙත් නැ ඒ මොකද පරසා භික්කවේ වාචා ආසේවිතා භාවිතා බහුලී කතා නිරේ සංවත්තනිකෝ පෙත්මේත්‍ය තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ පෙත්ති විශේෂ සංවත්තනිකෝ යන්යෙන් දේශනා කර වදාලා අනුන්ට දැන්නාම නිරේ උපදිනවා තිරිසං ආපාය උපදිනවා പ്രേතාපාය උපදිනවා උදාහරණයක් වශයෙන් දිනක් බුදුරජාණන් වහන්සේ වන්නකොට ධනක මොග්ගල්ලාන මහා සත්‍යං රහතන් වහන්සේ දැකලා බැන්නා සිතන්දි බුදුරජාණන් වහන්සේ වදාලා මේ දැනීම ඔබට කුසලයක් සමාව ගනින් මම සමාව ගන්නෙ නෑ කියලා බොහොම මාන්නාතික බ්‍රාහ්මණයෙක් සමාව ගත්තේ නෑ මරණයෙන් පස්සේ වඳුරෙක් වෙලා උපන් ආමර පංච වචන කුසලයේ තිරසං ආත්මේ උපන්නා දිනක් රහතනමක් වින්ධ්‍ය වණියට වැඩිය වෙලාවේ එක්තරා විමානවාදී දිව්‍ය පුත්‍රයෙක් උන්වහන්සේ වැඩමවාගෙන විමානයට ගියා. බැදලා ඉන්නකොට එක්තරා ප්‍රේතියක් ඇවිල්ලා කෑම ඉල්ලුවා. මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය භෝජන දුන්නා. දීපු හැටියේ මල මුත්‍ර ලේ හැරව බවට පත් වුණා ආහාර. දැන් අර ප්‍රේතිය ලේ හැරව මල මුත්‍ර ගොඩක් අනුභව කරනවා මේක දැකලා හුවා රහතන් වහන්සේ මොකද අපදිව්‍ය පුත්‍රේ අර කාරණේ ස්වාමීන් වහන්සේ ගිය ආත්මේ මගේ භාර්යාව මම දන් දුන්නා මම දන් දෙන ඒවාට භාග්‍යා විරුද්ධ වුණා. මට බැන්නා උඹ ඔය දෙන ඒවා උඹට ලේ හැරව මල මුත්‍ර වෙන්න ඕනේ කියලා. මේ භාර්යාව ශ්‍රද්ධාව නැහැ ස්වාමීනි. දන් දෙන්න ප්‍රිය නැහැ. මට බැන්නා පරස වචනෙන් බැන්නා. ඒ බැනපු අකුසලයෙන් ආ ඒ පින්වතිය ස්වාමීනි ප්‍රේතියක් වෙලා මේ වනේ උපන්නා. මං ඒ වාට හිතෙන්ද ගියේ නැහැ. යම් කිසි කෙනෙක් වරදක් කළා නම් වරද කළ උටයි විපාක. යම් කිසි කෙනෙක් වහ කෑවා නම් වහ කාපියෙක් කෙනාට විපාක. ඒ නිසා මම බනින්ද යන්නේත් නෑ. දඬුවම් දෙන්න යන්නේත් නෑ. මට වැඩක් නෑ. මම හිඳින් කරගන්න ඕනේ. මේව හැමදාම තියාගන්න බෑ මරණයෙන් පස්සේ මල කඳවත් මට අයිති වෙන්නේ නෑ පින්පව් දෙක විතරයි මට අයිති වෙන්නේ ස්වාමීනි මං ඉවසාගෙන මං පින් කරලා මේ දෙවියෙක් වෙලා උපන්න කියා අර කාරණේ ප්‍රකාශ කළා. ආන් අර මේ බුදුරජාණන් වහන්සේ වදාළේ පරස වචනේ പ്രേත ලෝකේ උපදිනවා. ආන් අර പ്രേත ලෝකේ උපන්න. ඒ නිසා පග්ගුණේ ඔබ කල්පනාවට ගන්න ඕන යම් කිසි කෙනෙක් බනිනකොට මං බනින්නේ නෑ කියලා හිතන්න ඕන. කාරණේ මොකද ඒක Tamanට දුක් පිණිස හිත පිණිස පවතිනවා. කියලා තමන් හිතන්න ඕන හිතානුකම්පීත විහෙරිස්සාමි මම කරුණා උපදවා ගන්න ඕන මම කාටවත් දුකක් දෙන්නෙත් නෑ අනුන්ගේ දුක් ඉවත් කරලා ඒ ඇත්තෝ දුක් නැත්තෝ වෙත්වා කියලා මම කරුණා උපදවා ගන්න ඕන මැණික් කිල්ලමක මැණිකක් වාගේ කරුණා চৈতසිකේ අපේ හිතේ පවතිනවා ඒක මතු කර ගන්න ඕන ඒක නැති කර ගන්න හොඳ නැහැ ආවලා බැන්නා කියලා අනුන්ගේ වැරදි හිතන්න හිතන්න කරුණාව නැති වෙනවා ද්වේෂය වැඩෙනවා ඒ නිසා තමන් හිතන්න ඕනේ පග්ුණය මේ ඒ බැනපු දේවල් හිතන්න යන්න එපා වැඩක් නෑ කාරණේ අපි මේ මරණය කරා ගමන් කරනවා නැවතීමක් නෑ අපි වාඩි වෙලා හිටියත් කතා කර කර හිටියත් මරණය වෙතයි මේ ගමන් කරන්නේ. ඒ නිසා ඒ මරණයෙන් පස්සේ සැප දුක් ලැබෙන්නේ පින්පව් දෙක අනුවයි. ඒ නිසා සැප ලබන්න අපි හොඳ හිත් උපදවන්න ඕනේ. ඉතින් පග්ුණේ කල්පනා කරන්න ඕනේ. මේ තනත්තා අනාථ භාව දස්සන පදත්තාන කරුණා අසරණයි ඒ යම් කිසි කෙනෙක් දන්නා නම් එයාගේ පිහිට යා නැති කරගත්තා සබ්බේ සම්පි පත්තු කම්මතා ඡන්දෝ ආදී එතකොට මේ ධර්ම විහාර ධර්ම වලට පත්තු කම්මතා ඡන්දය කියන්නේ මේ කරුණා උපදවා ගන්න කැමැත්ත මේ මම කරුණාවන්තයෙක් වෙන්න ඕන මගේ సంతානේ මං කරුණා උපදවා ගන්න ඕන අන්ත සැපදෙන හිත මං උපදවා ගන්න ඕන කියන එක තමයි මේකේ ප්‍රධාන කාම ඕනෑකම තියනවා නම් ඕනෑකම හදාගත්තා නම් ඒ ගුණේ දිනු කරගන්න පුළුවනි ඒ නිසා ඕනෑකම හදාගන්න ඕන මං කරුණා උපදවන්න ඕන මේ කරුණාව කොහෙද තියෙන්නේ අපේ හිතේමයි තියෙන්නේ එතකොට අපේ හිතේ තියෙන කරුණාව මතු කරගන්න ඕනේ මේ විතර වී ඇටේ වී ඇටේ පැනගුණොත් තමයි ගොයන් කන්න ලැබෙන්නේ. ඉතින් නැත්තම් ගොයන් කරන්නේ බීජය තියෙන වී ඇටේ ඇතුලේ ඒ වාගේ කරුණාව කියන එක අපේ හිතේ පවත්. ඒක මතු කරගන්න ඕන. මතු කරන්නේ කොහොමද? අනිත් ලෝකයාට මේ යම් යම් දැන දුකින් ඉන්නවා නම් ඒ දුක් ඇති සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා කරදර නැත්තෝ වෙත්වා ගැහැට වලින් මිදෙත්වා හිරිහැර වලින් මිදෙත්වා අලාභ වලින් මිදෙත්වා හිංසා පීඩා වලින් මිදෙත්වා චිත්ත පීඩා වලින් මිදෙත්වා කායික මානසික පීඩා වලින් මිදෙත්වා ඔය යම්කිසි වචනයකින් එහෙම පුරුදු කරන්න ඕනේ එහෙම පුරුදු කරන විට ආන් අර හිතේ තියෙන පාප ධර්ම ටිකෙන් ටික දුරු වෙලා යනවා. ඒ දුරු වෙලා ගිහිල්ලා හිත ධ්‍යාන අවස්ථාවටපත් වුණොත් භ්‍රම ලෝකේ උපදිනවා. ඉන්මහා කුසල් හිත් වලින් වාසනාවන්ත දෙවියෙක් වෙලා උපදවනවා. වාසනාවන්ත මිනිසෙක් වෙලා උපදවනවා. ඒ නිසා භගුණය මම කරුණා උපදවන්න ඕන අනික් මේ දුකින් ඉවත් වෙලා දුක් නැත්තෝ වෙත්වා කියලා හිතන්න ඕන. ඒ වාගේම මෙත්ත චිත්තෝ ඒතන ඒ සියලු ඒ සත්වයෝ සැපැත්තෝ වෙත්වා කියලා හිතන්න ඕන. මක් නිසාද එහෙම කරුණාව ඉපදෙන්නේ නැත්නම් අර දේශය ඇති වෙනවා. දේශය ඇතිවීමෙන් මොකද වෙන පාඩුව? මේ ධර්ම ගුරු වලින් ගැසීම් හැදි වෙනවා. මරණය මරණයටපත් කරනවා. සැප සම්පත් නැති කරන අදහස් උපදිනවා අන්ත අලාභ කරනවා නින්දා කරනවා වැරදි කියා පාන මේ කාරණා හය අකුසල් අය සිද්ධ වෙනවා ද්වේෂය නිසා විපාක වශයෙන් මොකද වෙන්නේ මරණ මරණාසන්න මොහොතේදී සිහිනුවන නැති වෙනවා තමන් කළ කුසල් මතක් කරගන්න බැරි වෙනවා සිහිමුලා වෙනවා මරණයෙන් පස්සේ ආකායේ උපදිනවා මිනිසත්ත්ව උපදිනවා නම් ගරු බුහුමන් නොලබන සැලසිලි නොලබන දුක් ඇති තැනක උපදිනවා අවලස්සන කෙනෙක් වෙලා උපදිනවා ලෙඩෙක් වෙනවා දිලිඳු කෙනෙක් වෙනවා මේ අන්දමට මේ අල්පායස්ක කෙනෙක් වෙනවා අඩු ආයසෙන් මැරෙන කෙනෙක් වෙනවා ආනර කරුණාවෙන් තොර වෙලා ද්වේෂයෙන් පදවලා සිදු කරගන්න පාප ධර්ම හය නිසා මේ ආදීනව හතක් ලැබෙනවා නමුත් කරුණා රැප කරගත්තොත් ඒ පුජ්‍යලයාට ධර්ම ගුරු වලින් අනුන්ට ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. ද්වේෂයේ යටපත් වෙලා කරුණාව ඇති වෙනකොට අනුන් මරණයටපත් කරන්නේ නැහැ. අනුන්ගේ සැප සම්පත් නැති කරන්නේ නැ අනුන්ට අලාභ කරන්නේ නැ අනුන්ට නිඳා කරන්නේ නැ අනුන්ට වැරදි කියා කෑම් සිද්ධ වෙන්නේ අර කරුණාව ඇතිනකොට ඒකී ආනිසංස වශයෙන් හතක් ලැබෙනවා මරණාසන්න මොහොතට සිහිනුවන ඇති වෙලා තමන් කළ පින් මතක් කරගන්න පුළුවන් වෙනවා මරණයෙන් පස්සේ සුගතියේ උපදිනවා ගරු බුහුමන් ලබන මිනිසත් පවුල් මිනිසත් බව ලබනවා හොඳ තැනක උපදිනවා ලස්සන කෙනෙක් වෙනවා යමක් තමක් ඇති කෙනෙක් වෙනවා නිරෝගී කෙනෙක් වෙනවා මේ බොහෝ කලක් සැපසේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා අර කරුණාව නිසා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණේ මොක් මේ පග්ුණය මං කරුණාව මං ඇති කරගන්න ඕනේ අනුන්ට සැප දෙන හිත මං ඇති කරගන්න ඕනේ කියලා එහෙම හිතන්න ඕනේ දැන් මෙතන මේ ප්‍රකාශ කළේ ද්වේෂයෙන් යුක්තව ඇතිවෙන හිත් සම්බන්ධවයි. නියම් කිසි කෙනෙක් ද්වේෂයෙන් යුක්තවන්ගේ අනුපාදුකම් කියමන අනුන්ගේ වැරදි කියාපෑම, අනුන්ට නිඳා කිරීම, ද්වේෂයෙන් අනුන්ට අලාභ කිරීම, දඬු මුගුරු වලින් ගැසීම් ආදී මේවා ද්වේෂ මූලිකව සිද්ධ වෙනේවා. නමුත් මෙතන මේ කියාපු පව් හයෙන් මේ ලෝභ මූලිකවත් අපේ අකුසලෙ සිද්ධ වෙනවා. කුජුත්තරාව බුදුරජාණන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකධාරී කෙනෙක්. මේ කුජුත්තරාව මේ පුදු වෙලා ඉන්නේ 16ක් වෙලා කුර්සාමාවති ඇතුලේ පිරිසට 16ක් වෙලා හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් වික්ෂුන් වහන්සේලා ඇතුවා ස්වාමීනි මේ කුජුත්තරා කුදුනේ මොකද? ත්‍රිපිටක ධර්මයේ දැනගත්තේ මොන කාරණයෙන්ද කියලා මේ ප්‍රශ්න ඇහුවා. සෝවාන් වුණේ මොකමන කාරණේන්ද? එතෙන්දී උන්වහන්සේ පිළිතුරු දුන්නා බුදු වෙන්න හේතුව මේ ඉස්තර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානය දෙන මේ gedara මේ එක පසේ බුදුරජාණන් වහන්සේ නම කුදු ස්වභාවයෙන් වඳින්නේ ඉතින් මේ පින්වතිය කම්බිලියක් පොරවාගෙන සතරම් භාජනයක් අතින් අරගෙන අපේ පසේ බුදුහාඳුරු වඩින්නේ මෙහෙමයි කියලා කුදු ගැහිලා විහිළු කළා. ඒක ද්වේෂයෙන් නෙවෙයි ලෝභය. එතකොට විනෝදයට යම් යම් දෙනාගේ අනුපාඩුකම් කිව්වත් ආන්නර කුසල් සිද්ධ වෙන. ඒ විපාකේ ලැබෙන. ඒ අකුසලයෙන් මහණෙනි මේ පින්වතිය කුදු උනේ. දාසියක් උනේ මොකද එක්තරා පොහොසත් තැනක තමන් කඩපත තියාගෙන තමන්ගේ අඟ සරසමින් ඉන්න වෙලාවේ රහත් භික්ෂුණියක් ඒ ගෙදරට ගිය වෙලාවේ තමන්ගේ පළඳනා පෙට්ටිය අර භික්ෂුණියට කීවා මට ගෙනත් දෙන්න කියලා. ආනර භික්ෂුණිය කල්පනා කළා මං දැන් මේ පළඳනා පෙට්ටිය අරන් ගිහිල්ලා නූල් වෛර බැඳගෙන අපායේ උපදිනවා. නිරේ උපදිනවා. නමුත් දැන් අරන් ගිහිල්ලා දුන්නාම 16ක් වෙනවා මේ දෙකෙන් 16 වීම වරදක් නැහැ කියලා පල්දනා පෙට්ටිය දුන්නා රහත් භික්ෂුණීන් වහන්සේගෙන් වැඩගත් අකුසලයෙන් මේ ආකාරයෙන් ආන් තමන් 16ක් වුණා පසේ බුදුරජාණන් වහන්සේලා අට නමකට පින්දපාතේ දුන්නා පිළිබත්තාර බොහොම රස්නේ ඊළඟට උන්වහන්සේලාට අතේ තියාගන්න බැරි හින්දා තමන්ගේ වළලු අතක් උන්වහන්සේලාට අතේ තියාගන්න දුන්නා. ඒ කුසල ශක්තියෙන් මහණෙනි මේ ත්‍රිපිටක ධර්මයේ දැනගන්න පුළුවන් ගුණේ දැන් එතකොට මේ කුජුත්තරාවගේ කතාවෙන් පේනවා විනෝදයට ප්‍රීතිය නමුත් අනුපාඩු ගන්න කියන්න හොඳ නෑ පව් පිරෙනවා. මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ දේශ මූලික අකුසලයක් සම්බන්ධවයි. ඊළඟට උන්වහන්සේ වදාරනවා නදෝසංකර හිතේ තරහ තියා නොගෙන මම කරුණාව ඇති කර ගන්න ඕන මම හිතේ තරහ තියා නොගෙන මම මෛත්‍රී උපදවන්න ඕන ඒ තනත්තා දුකින් මිදේවා කියලා මම ඒ ධනපු එක්කෙනාට දුකක් නොවේවා ඒ ධනපු එක්කෙනාට සපක් වේවා කියලා හිතන්න ඕන කාරණේ මොකද ඒක Tamanda දිව්‍ය මිනිස්ය නිග්‍රහම නිවන් කියන සබ ලබන්න හේතු වෙනවා ඊළඟට පග්ුණේ ඔබට යම් කිසි කෙනෙක් දැන්නත් ඔබට යම් කිසි කෙනෙක් ගැහුවත් ඔබ හිතන්න ඕනේ නැචේව මේ චිත්තං විපරිණතං භවිස්සති මං හිත වෙනස් කරගන්නේ නැහැ මේ කහක දාන තුනයි නැති වෙලා යන හිතයි ඕන දෙයක් කියාපුවා ඇහෙන්නේ හිතට හිත මම නෙවෙයි මගේ නෙවෙයි හිත මම නම් මගේ නම් නැති වෙලා යන්නේ මොකද? මේ කය මම නම් මගේ නම් කුණු වෙලා යන්නේ අහක දාන්නේ මොකද? මම නෙවෙයි පරලොවට ගෙනියන්න බෑ. ඒ නිසා මේකට මම මම කියලා ආසා කරන්නෙත් නෑ. අසවලා බැන්නා කියලා මං තරහ ගන්නෙත් නෑ. ආසාවෙන් තරහෙන් මං හිත වෙනස් කරගන්නේ නෑ. නච පාපිකං වාචං මිච්ඡාරිස්සාය මම බනින්නෙත් නැහැ හිතානුකම්පීච විහෙරිස්සාමි ඒ බැනපු එක්කෙනා දුකින් මිදේවා කියලා මම කරුණා උපදවනවා ඒ බැනපු එක්කෙනාට සපක් වේවා කියලා මම මෛත්‍රී උපදවනවා කියලා පග්ගුණ හිතන්න ඕනේ නමුත් පග්ගුණ හාමුදුරුවෝ මේ අවවාදය පිළිගත්තේ නැහැ එතනදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම මුල් කාලේ මේ බඩගිනි කෙනෙක් බත් බලාපොරොත්තු වෙන්නා වාගේ වතුර තිබහා කෙනෙක් වතුර බලාපොරොත්තු වෙන්නා වාගේ මේ උණුසුම සීතල කෙනෙක් උණුසුම බලාපොරොත්තු වෙන්නා වාගේ මන් ළඟට එනවා ආවා මම වැඩි යමක් කියන්නේ මේක කරපල්ලා මේ දේ කරන්න එපා කියලා මම කියනවා ඒ කිව්වහම මේ අත්ව පිළිගන්න කොයි වගේද හොඳට කීකරු අස්වැයන් බඳපු වස්ව කරත්තේ මේ හොඳ අස්වැයන් අර දක්කන එක්කෙනාගේ අදහස අනුකෙමින් යන්න ඕනේ තන දිහිමින් යනවා අයියෙන් යන්න හොඳ තැන් දිහායියෙන් යනවා හැරෙන්න ඕන තැන් දිහැරෙනක් අමුතෙන් කෙවිති කරන්න දෙයක් නැහැ ඒ වාගේ අර කීකරු අස්වැයන් බඳපු අස්ව කරත් ඒ වාගේ ඒ කාලේ මන් දෙන අවවාද පිළි අරගෙන හොඳට හිටියා මහණෙනි මං බලාට උපමාවක් දේශනා කරන මහණෙනි යම් කිසි සල්වත්තක මේ සල් කියන්නේ අපේ ලංකාවේ තියෙන සල් නෙමේ දඹදිව තියෙන බොහොම සුවල තියෙන සල් කියන මල් වර්ගයක්. ඒවා සම්බන්ධවයි මේ කියන්නේ. මහණෙනි යම් කිසි කෙනෙක් සල්වත්ත දියුණු කරගන්න අදහස ඇති කෙනෙක් අර දිමි ගෝත අස්කරනවා ලාටු බහින අතු කපා දානවා එතිලා කියන වැල් කපා දානවා ඒ මේ මේ දස් සුද්ධ කරනවා අසාතු සප්පායම් කරනවා ඒ වාගේ මහණෙනි නුඹලාගේ ಗುಣ දිනුවට බාධක අකුසල ධර්ම මේවා කියලා අකුසලම් පදහත කුසලේසු ධම්මේසු ආයෝගං කරෝත මහණෙනි මේවා පව් කියලා උඹලා තේරුම් ගන්න ඕන මේ අකුසල කියලා තේරුම් ගන්න ඕන මේ මේවා පින් කියලා තේරුම් ගන්න ඕන. හොඳ නරක දෙක තේරුම් ගන්න ඕන. වසවිස තේරුම් ගන්නවා වාගේ මේවා වසවිස මේවා ආහාර වර්ග දෙක වෙන් කරලා තේරුම් ගන්නවා වාගේ මේවා කවුදුක් පිණිස පවතිනවා මේවා පින් සැප පිණිස පවතිනවා කියලා උඹලා තේරුම් අරගෙන අර සල්වත්තේ මේ සල්වත්තේ සල්ගස්වල දියුණුවට බාධක දේවල් දුරු කරලා සල්ගස් ගැනීමට උපකාර වෙන සාතු සප්පායන් කරන්නා වාගේ එතකොට සල්ගස් දියුණු වෙන්නා වාගේ උඹලාගේ ಗುಣ දියුණුවට බාධක වෙන පාප ධර්ම මේවා කියලා තේරුම් අරන් අස්කරපල්ලා උඹලාගේ ಗುಣ දියුණුවට හේතු වන කුසල ධර්ම මේවා කියලා ඒ පින් කරපල්ලා අවවාද කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මහණනි මං උඹලාට පෙර සිද්ධ වෙච්ච තොරතුරක් කියන්නේ මේ සවැත්නුවර හිටියා වේදිකු වේදේ රතනේ මේවා විදේහ රට වැසියෙක්ගේ දුවක් නිසා වේදිකාව කියලා කියන මේ වේදිකා කුලදුව සවැත්නුවර කෙනෙකුට විවාහ කර දුන්නා මේ වේදිකා බොහොම ගුණවන්ත කෙනෙක්, සරපරස නැ බොහොම මෛත්‍රී සාගතව කතා කරන බොහොම ඉවසන කෙනෙක් ඇති ගතේ ප්‍රසිද්ධ වුණා. මේ වේදිකාවට හිටියා කාලි කියලා දාසියක්. මේ දාසි කල්පනා කළා අත්ත වශයෙන් මේ වේදහිකාවගේ ಗುಣ නිසා සතේ ප්‍රසිද්ධ වුණාද නැත්නම් මගේ හොඳකම නිසා වේදහිකාව ගුණවන්තියක් වශයෙන් ප්‍රසිද්ධ වුණාද මොකද මේ කාලි කියන දාසි බොහොම හොඳට වැඩ කරනවා, පාන්දරින් නැගිටිනවා, කිරිදොරිනවා, අතුපතු ගන්නවා, ආහාර පාන උයනවා, ඔක්කොම කිසි අහවල් දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැම දෙයක්ම කරනවා. ඉතින් මේ කාලෙදී දාසිත හිතුණා මේ විමසන්න ඕනේ. කියලා දවසක් එළි වෙනකන් නිදාගත්තා. වේදිකාව ඇහැව්වා මොකද කාලි එළි වෙනකන් නිදාගත්තේ අසනීපයක්ද? නෑ අසනීපයක් නෑ. සවල බැලුවා විතරයි. ඉතින් කල්පනා කළා මේ වේදේහිකාව ඇත්ත වශයෙන් මෛත්‍රී සහගත කරුණාවන්තියක් නෙමෙයි මගේ හොඳකම නිසා කරුණාවන්තියක් වශයෙන් රටේ ප්‍රසිද්ධ වුණා දෙවෙනි දවසේ තවත් වැඩි වෙලා හොඳාගත්තා එදා පරස වචනයෙන් දැන්නා කාලිදාසී කල්පනා කළා මේ වේදිකාවට තරහ එනවා. එහෙම කරුණා මෛත්‍රිය ඇති කෙනෙක් නෙමෙයි. තවත් බලන්න තුන්වෙනි දවසේ තවත් වැඩි තුර නිදාගත්තා. තුන්වෙනි දවසේ දොර අගුලෙන් ඔළුවට ගැහැව්වා. ඔළුව තුවාල වුණා. ඉතින් මේ මහණෙනි යම් කිසි කෙනෙකුට අප්‍රිය අමනාප දෙයක් ලැබෙන්න ඉස්තර වෙලා සෝවාන් වෙලා වාගේ කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඒක ගුණේ නෙමෙයි. තමන්ට අප්‍රිය අමනාප දෙයක් ලැබිලා තමන් සෝරත නිවාස උපසාන්ත සෝරත කියන්නේ නපුරු වෙන්නේ නැහැ. තමන්ද යම් කිසි අප්‍රියමනාප දෙයක් ලැබුණු හැටියේ තමන් නපුරු වචන කතා කරන්නේ නැහැ. බනින්නේ නැහැ. නපුරු නපුරු අන්දම සවලා බලන්නේ නැහැ. නපුරු අන්දමට ක්‍රියා කරන්නේ නැහැ. වාදීන් ගසනවා නම් තලනවා නම් තමන් බොහොම කුලප්පු වෙලා ඉන්නවා නම් තමන් බොහොම උඩඟු වෙලා හිත මානෙන් තද වෙලා ඉන්නවා නම් ඒක ගුණේ නෙවෙයි මහණෙනි අප්‍රියමනාප දෙයක් ලැබුණාම තමන් හිතන්නේ නැහැ මේක මම මේ මම තරහ ගන්න හොඳ නැහැ නපුරු වචන මං කියන්න හොඳ නැහැ මේ තරහ ආපු බවත් අඟවන්න නැතුව මං හිතේම නිවා ගන්න ඕනේ යම් යම් අඩුපාඩුකම් නැතුව සියල්ලම සම්පූර්ණ වෙලා කෙනෙක් හොඳින් ඉන්න එක ගුණය නෙමෙයි. අඩුපාඩුව ලැබුණත් මේ ධම්මං සං ධම්මං වේව සක්කරන්තෝ ගරුකරන්තෝ ධම්මං අපචාය මානෝසුවචා භවිස්සාමි තමන්ද යම්කිසි අනුපාඩුවක් ලැබුණත් තමන් කල්පනා කරන්න ඕන මං ගුණයට ගරු කරන්න ඕන මේ තරහ ගැනීම ගුණයක් නෙවෙයි ඉවසීම ගුණයක් මං ඒක ඇති කරගන්න ඕන ඒ වාගේම මං නපුරු වචන පාවිච්චි කිරිල්ල ගුණයක් නෙමෙයි මං නපුරු වචන පාවිච්චි නොකර ඉන්න ඕන ඒකයි ගුණය නපුරු ක්‍රියා නොකර ඉන්න ඕන කියලා ආනර ගුණයට ගරු කරමින් Taman ඒ වෙලාවට කූර වචන කියන්න යන්නේ නැහැ ඊර්ෂ්‍යා කරන දෙයක් ආන අනුන්ගේ සැප සම්පත් දැකලා එහෙම අසතුටක් උපදවන්නේ නැහැ එබඳු අගුණයක් ඇතිවෙන්න තැනක් ආපුවාම තමන් අමුත්තක් නැතුව තමන් ගුණයට ගරු කරමින් හොඳකම රැකගන්නවා නම් ඒක තමයි මහණෙනි සුවචකම කීකරුකම ගුණය කියන්නේ. ඉතින් මහණෙනි මං තවත් නුඹලාට දේශනා කරන මේ කාරණේ කාලේනවා අකාලේනවා භූතේනවා අභූතේනවා සංහේනවා අරුසේනවා අත්ථ සංහිතේනවා අනත්ථ සංහිතේනවා මෙත්ත චිත්තාවා දෝසාන්තරාවා මහණෙනි මේ ලෝකේ විශාල ලෝකයක් තනියෙන් ඉන්නා නෙමෙයි ඉතින් ඒ නිසා සමහර කෙනෙක් දොස් කියන්න පුළුවන් නුසුදුසු තැනදී මෙතනදී මේ වරද මෙයාගේ වරද කියන්න හොඳ නැහැ එහෙම හිතන්නේ නැහැ මෙතන නුසුදුසු පිරිසක් ඉන්නවා එයාට විරුද්ධ පිරිසක් ඉන්නා මෙතෙන්දි කීවොත් එයා තිපත්තියක් වෙන්න පුළුවන් එහෙම දුරදිග නොබලා යම් කිසි කෙනෙක් අවේලාවේ ඔබට දොස් කීවත් යම් කෙනෙකුට දොස් කීවත් සුදුසු වේලාව බලලා සුදුසු තැන බලලා දොස් කීවත් ඒ වගේම නංගියේ මල්ලියේ යනාදී වශයෙන් හොඳ මුදු මෙලෙක් වචනේ දොස් කීවත් මේ අදේ බොල යනාදී වශයෙන් කියලා දොස් කීවත් මේ වැඩකට නැති වචන වලින් දොස් කීවත් දෙලෝ දියුණුවට හේතු වෙන වචන වලින් දොස් කීවත් මෛත්‍රියෙන් දොස් කීවත් තරහින් දොස් කීවත් උඹලා මොකද හිතන්න ඕනේ නචේව නොචිත්තං විපරිණතම් භවිස්සති අපේ හිත අපි වෙනස් කරගන්නේ නැහැ තරහින් හිත වෙනස් කරගන්න ඒක අපට විශාල පාඩුවක් වටිනා වස්ත්‍රයක් මඩ කොටක දාලා පෑදුවා වාගේ කාටද පාඩු Tamanට වටිනා රෙද්දක් ඉරුවා වාගේ කාර්ද පාඩු Tamanට ඒ නිසා මං හිත වෙනස් කරගන්නේ මට ඒක පාඩුවක් මම තරහින් හිත වෙනස් කරගන්නේ නැ ආසාවෙන් හිත වෙනස් කරගන්නේ මම බනින්නෙත් නැ මම ඒ තනත්තාගේ දුක් එයා ඒ තනත්තාගේ දුක නැති වේවා ඒ තනත්තා දුකින් මිදේවා තරදරින් මිදේවා එහෙම මං හිතන්න ඕන එතකොට ආන් කරුණා මතුවෙනවා ඒ තනත්තා සපතක්ම වේවා කියලා හිතන්න ඕන මහණෙනි ඒ බැනපු පුජ්‍යලයාට මෛත්‍රිය අවලා මෛත්‍රියට අතුල් කරලා තමන් සැනසෙන්න ඕන ඒ තැනත්තා මෛත්‍රියට ගන්න ඕන එයා බැනපු වචන මතක් කර කර තරහ ගන්න එපා ඒක විශාල පාඩුවක් කෙනෙක් වීසි කරපු කුණු gedara ඇතුළට අරගෙන තමන් නාහේ වහගෙන තරහ ගන්නවා වාගේ ඒක තමන්ගේ පාඩුවක් ඒ නිසා මම තරහ ගන්නෙත් නෑ මම ආකාරයෙන් හිත වෙනස් කරගන්නෙත් නෑ මම බලින්නෙත් නෑ එයාට යහපතක් වේවා එයා දුකින් මිදේවා සියලු සත්ත්වයෝද දුක් නැත්තෝ වෙත්වා සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා කියා මහණනි එහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ මහණනි මම උඹලාට තව කාරණයක් ප්‍රකාශ කරනවා මහණෙනි මේ මේ පෙර පෙර මුලවලා උපමාවකින් මම මේ කාරණේ පැහැදිලි කරනවා. ඒ මොකද යම් කිසි කෙනෙක් උදැල්ලක් අරගෙන මෙතනවා මේ පොළොව නැති කරන අදහසින් පොළොව නැති කරන්න කියන අදහසින් උදැල්ලක් අරගෙන එනවා. ඒ උදැල්ලක් අරගෙන එයා ඇවිල්ලා පොළොව නැති කරන්න පොළොව කොටනවා. ඌඩේකට පහක් දාලා විසිරුවනවා. කෙල ගසනවා මුත්‍ර කරනවා. මහණෙනි ඒ පොළොව නැති කරන්න යාට පුළුවන් වෙනවාද? ස්වාමීනි ද කාරණේ මොක සංකීර්ත හේතු මොකද මහණෙනි ඒ පොළොව නැති කරන්න බැරි කාරණේ. ස්වාමීනි පොළොව විශාල එකක් පොළොව කුංචි එකක් නෙවෙයි ස්වාමින් වහන්සේ. ඉතින් එයා දෙහිසටපත් වෙනා විතරයි මහණෙනි මං ඔබලාට මේ උපමාවක් ප්‍රකාශ කළේ. ආන් අර උදැල්ල අරගෙන එන පුජ්‍යලයා වාගේ තමයි දොස් කියන්නේ එක්කෙනා උදැල්ලෙන් පොළව කොටන්නා වාගේ තමයි දොස් කියන එක අර උදැල්ලෙන් පොළව කෙටුවක් වෙනස් කරන්න බෑ ඒ වෙනස් කරන්න බැරුවා වාගේ තමන්ගේ හිත හොඳට තියාගන්න ඕනේ මහ පොළොව හිත තියාගන්න ඕනේ කොහොමද මහ පොළොව හිත තියාගන්නේ කරුණාව සහ මෛත්‍රිය දියුණු කරගන්න ඕනේ අපි නිතරම හිතන්න ඕන සාමාන්‍ය ලෝකයා සංසාරයේ පව් කරලා ඵල පුරුද්ද නිසා අපි යම් යම් පව් උපදින අන්දමට තරහ එන අන්දමට අපි හිතනවා යම් කිසි දෙයක්. නමුත් එහෙම නෙවෙයි තරහ නිවන අන්දමට හිතන්න ඕන. තරහ නැති වෙන අන්දමට හිතන්න ඕන. ලෝකයේ සංසාරයේ තරහ අරගෙන පුරුදුයි මේ මහ පොළොවේ වැලි කැටවලට වඩා තරහ අරගෙන පුරුදුයි දැනලා පුරුදුයි ඒ නිසා නිකම්ම තරහ එන අන්දමට අපි හිතන එහෙම හිතන්න හොඳේ නැහැ ඒ මොකද කාරණේ මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඒවා ලැබුවේ තරහ අරගෙන නෙවෙයි ඒ තරහ දුරු කර ගැනීමේ කුසලයෙන් දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් වෙන්නේ තරහින් නෙවෙයි තරහ දුරු කර ගැනීමෙන් ඒ නිසා මේ සුළු කාලයයි මේ ජීවිතේ පවතින හැමදාම තියාගන්න බෑ. ඒ නිසා මේ සුළු කාලයක් පවතින මේ ජීවිතෙන් මං ಗುಣ පුරන්න ඕන, මෛත්‍රිය දිනු කරගන්න ඕන. ඒක විශාල සැපක්. ඒ මෛත්‍රිය ඇති කරගන්න ඕන. මෛත්‍රිය ඇති කරගත්තාම තමන්ද බොහොම සැපයි. එතකොට තමන් හිතන්න ඕනේ ඒ තනත්තාට සපතක්ම වේවා. මේ ලෝකේ කවුරු සැමට කැමති. එයා බනින්නෙත් එයාට සැපක් කැමැත්තේ. එයා යම් යම් දෙයක් කරන්නෙත් එයා සැප කැමැත්තේ. නමුත් එයා දන්නේ මේ බැනීමෙන් මට වරදක් දුකක් කමිනෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා නොදන්නේ කෙනා වහකෑවාට දන්න මම වහකන්න හොඳ නැහැ. දන්න මම තරහ ගන්න හොඳ නැහැ. ඒ නිසා මම තරහ ගන්නෙ නැහැ. මගේ సంతානේ අදෝස චෛතසිකයේ මෛත්‍රී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මගේ හිතේ තියෙනවා දෙවියන් වෙලා උපදවන බ්‍රහ්මයන් වෙලා උපදවන මිනිස්යන් වෙලා උපදවන නිවන් දකින්න පුළුවන් ගුණ 25ක් බුදුරජාණන් වහන්සේ වදාලා කුසල චෛතසික 25ක් තියෙනවා දුක් උපදවන চৈতසික අකුසල 14ක් තියෙන. ඒ දෙක කොම්පොදු 10ක් තුනක් තියෙනවා. මේ 250 ධර්ම চৈতසික අපට බුදු පියාණන් වහන්සේ විස්තර කරලා දේශනා කළා. ඒ නිසා දැන් මට හොඳ වෙලාව මට දැන් වටිනා වෙලාවක් යම් කිසි කෙනෙක් කියනවා බලලෙකුට මේ පොහොසත් ගෙදර කෙනෙක් කියනවා යම් ළමයෙකුට අඳ ගහලා මේ බලලා මී කුණු වල තාසයි මරන් දෙපා මැරිච්ච තැනකින් මීකුණක් ගෙනාවරෙන් මේ ළමයා දැක්කා පණුවන් දාලා ඉන්න මීකුණක් එතකොට දැන් මේ මීකුණ දැකපු ගමන් බොහොම සතුටක් උපදින. ඒ සතුටක් උපන්නේ අර මේ සල්ලි බල රුපියල් 25 ගන්න පුළුවන්. ඒ වාගේ ආන් අර මේ මීකුණ ගඳ ගන්නවා. නමුත් ඒ ගඳ ගණන් ගන්න ඒ වාගේ Tamand තරහක් වෙන දෙයක් ලැබිච්ච හැටි Taman සතුටු වෙනවා. මට දෙව් මිනිස් නිවන් සැප ලබන්න ශාන්ති පාරමිතා පුරා ගන්න මොහොතක් දැන් ලැබුණා. තරහ එන අරමුණක් නැත්නම් ශාන්ති පාරමිතා පුරන්නද ඉවතනවා කියන්නේ තරහක් වෙන කරුණකදී තරහ නොගෙනීමයි ඒ නිසා දැන් මට නිවන් දකින් දස පාරමිතා තුලින් පාරමිතා තුනක් පුරන්න වෙලාව ලැබුණා. ඒ තනත්තා සපතක් වේවා. ඒ තනත්තා මට කළේ උපකාරයක්. Taman හිතන්න ඕන. ඒ මට උපකාරයක් කළේ තනත්තා සපතක්ම වේවා. ආ මෛත්‍රී පාරමිතා පිරෙනවා. මං තරහ නොගෙන ඉවසමින් මං සාන්ති පාරමිතා පුරමි. හිත එක විදියකට මං තියාගනිමි උපේක්ෂා පාරමිතා පුරමි ආම් පාරමිතා තුනක් එයාට පුරා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔය අංගමත අපි පුරුදු කරන්න ඕනේ, ಗುಣ පුරුදු කරන්න ඕනේ. අප මහ බෝසතාණන් වහන්සේ අතපය කපන වෙලාවේ උන්වහන්සේ බොහොම තරහ ගත්තේ නැහැ උන්වහන්සේ මෛත්‍රිය ඇති කළා මේ යෝ මේ හත්තේට පාදේට කන්නනාසංත ඡේදයි ඉරං ජීවතු සෝ රාජා නහි කුජ්ජಂತಿ මාදිසා යන්නේ උන්වහන්සේ වදාලේ යමෙක් මගේ අප්පා කප්පවීද ඒ රජුරුවන් ගැනත් වදකයා ගැනත් මගේ කිසි තරහක් නැහැ කියලා සේනාපති අර ප්‍රකාශ කළා ඒ මොකද පුරුදු කරපු නිසා මේ සංසාරයේ ධර්මයේ පුරුදු කරපු නිසා ආන් අර වෙලා ඉවසන්න පුළුවන් වුණා. දැන් අපට ලෞතුරා බුද්ධ ශාසනයක් ලැබුණා. අපි දැන් පුරුදු කරන්න ඕනේ. දහ පාරමිතා පුරන්න ඕනේ. නිවන් දකින්න පාරමිතා නපුරා නිවන් දකින්න බෑ. ඉතින් අපි එහෙම අවස්ථාවේදී සතුටක් උපදවනවා. අර විදියට මේ තරහක් වෙන අරමුණේ මේ තනත්තාට මට උපකාරයක් කළේ වරදක් කළා නෙවෙයි කියලා තමන් හිතන්න පුරුදු වෙනවා. ඒ නිසා මට මේ පාරමිතා පුරා ගන්න උපකාරයක් කළා. මං තරහ දුරු කරමින් ඉවසමින් මං ශාන්ති පාරමිතා පුරමි. ඒ තනත්තාට හොඳක් සැපක් වේවා කියා මං මෛත්‍රී පාරමිතා පුරමි. හිත වෙනසකට පත් කර නොගෙන මං උපේක්ෂා පාරමිතා පුරමි. ආ ඔය විදියට මේක පුරුදු කරන්න ඕන. ඉතින් එහෙම කලක් පුරුදු කලයින් පස්සේ ආහාර මහ පොළොව පොළොවක් නොවන ආන්දමට පොළොව නැති කරන්න බැරුවා වාගේ පොළොව වෙනස් කරන්න බැරුවා වාගේ මහණනි මෛත්‍රියෙන් ඔබලා හිත තියාගන්න ඕනේ. මේ ඒ කොහොමද තියාගන්නේ නැචේව මේ චිත්තං විපන්නති මං හිත වෙනසකටපත් කරගන්නේ නැහැ අනින්නෙත් නැහැ ඒ බැනපු එක්කෙනාට හොදක් සපක් වේවා කියලා මං මෛත්‍රිය පුරුදු කරනවා ඒ තැනත්තා දුකින් මිදේවා කියලා මං හිතනවා ඒ ආකාරයෙන් මහන්වලා කල්පනා කරන්න ඕනේ එතකොට මේ කරුණාවෙන් හිත දියුණු කරගන්න ඕනේ මෛත්‍රියෙන් දිනු කරගන්න ඕනේ. ඊළඟට මහන්නේ මං තා උපමා කුඹලාට දේශනා කරමි. යම් කිසි කෙනෙක් නිල් පාට, කහ පාට, ලා රතු පාට, තද රතු පාට සායම් වර්ග හතරක් අරගෙන පිළිසලේකුත් අරගෙන එනවා. ආතේ අම ගහක් අඳින්න. පස්තියුමෙන් සරසුණු විලක් අහසේ අඳින්න දෙනවා. මොන රූපඳින්ද එන යම් කිසි කෙනෙක් අහසේ මහණෙනි එයා අහසේ රූපඳින්න පුළුවන්ද දෑ ස්වාමීනි ආන් අර අහස වාගේ උඹලා හිත තියාගන්න ඕනේ ඒ කොහොමද යම් අර පින්සලේ සහ සායම් වර්ග හතර අරගෙන එන එක්කෙනා වාගේ තමයි උඹලා දොස් කියන්නේ එක්කෙනා අර අඳින්න හදනා වාගේ තමයි දැනීම. නමුත් අහසේ රූප අඳින්න පුළුවන්ද මහණෙනි? බෑ ස්වාමීනි. ඇයි මහණෙනි බැරි? අහස ද්‍රව්‍යයක් නොවන නිසායි. මහන් නුඹලා අහස වාහිත තියාගන්න ඕනේ. කොහොමද තියාගන්නේ? මෛත්‍රියෙන් සහ කරුණාවෙන් දිනු කරගන්න ඕනේ. මම මම දැන් මේ මොහොතේ හිත වෙනස් කරගන්නේ නැහැ. මෙයා ගන්නා කියලා මුලින් තිබිච්ච හොඳ හිත මම පළදු කරගන්නේ නැහැ. මං හොඳ හිතම තියාගන්නේ මම ආසාවෙන් කෝපයෙන් හිත වෙනස් කරගන්නේ නැ මං එයාට බනින්නෙත් නැ එයා දුකින් මිදේවා එයාට සැපතක්ම වේවා මුළු ලෝකයාට සැපතක් වේවා එහෙම හිතන්න මහන්න පුරුදු වෙන්න ඕනේ ඒ අදහස හිතේ දියුණු වෙච්ච පුද්ගලයා හිත අහසවාගේ වෙනස් කරන්න බෑ ගන්නා කියලා මහන්නේ මන්තා උපමා කුමලාට දේශනා කරමි යම් කිසි කෙනෙක් කුළු එළියක් අරගෙන එනවා ගංගානංගම උණු කරන්න කියලා කොල්ලත්තක් බඳලා පත්තු කරගෙන ඇවිල්ලා ගංගානංගම උණු කරන්න කියලා අර පත්තු කරපු කොල්ලත්ත ඔබනවා අර ගංගානංගමේ මහනි ගංගානංගම උණු කරන්න පුළුවන්ද යොදුන් 500ක් ඇති ගංගානංගම ස්වාමීන් උණු කරන්න බෑ ජලන විශාල දිය දහරක් ඇති ගංගා නංගම උණු කරන්නද මහනි මං උබලාට උපමාවක් මේ දේශනා කළේ මේ ගංගා නංගම උණු කරන්න දැරුවා වාගේ මම මගේ හිත මං තියා ගන්න ඕනේ කියලා උඹලා හිතන්න ඕනේ අර මේ හුළු එළිය වාගේ තමයි අර මේ බනින වචන එතකොට හුළු එළිය අරන් එන එක්කෙනා වාගේ තමයි බනින්න එන එක්කෙනා අර ගුරු එළියෙන් ගංගානම් ගඟේ වතුරට ඔබාපුවාම නිමිලා යන ඒකට වතුර උණු වෙන්නේ ඒ වාගේ ගංගානම් ගඟ වාගීත මන් තියාගන්න ඕනේ කොහොමද ඒක තියාගන්නේ Taman පුරුදු කරන්න ඕනේ මට කෙනෙක් දන්නත් මං හිත වෙනස් කරගන්නේ නැ ආසාවෙන් මම කියලා මේ කුණ ගැන ආසාවෙලා මට දැන්නා කියලා හිතන්නේ නැ මේ කුණකටයි දැන්නේ මෙතන මමෙක් නෑ හිතයි තුනයි විතරයි කියලා හිතයි තුනයි දෙක පමණයි තියෙන්නේ මම කියලා ආසාවෙන් හිත වෙනස් කරගන්නෙත් නෑ අසවලා බැන්නා කියලා තරහින් කෝපෙන් හිත වෙනස් කරගන්නෙත් නෑ මං එයාට බනින්ද යන්නෙත් නෑ ඒ තනත්තාට සපතක්ම වේවා ඒ තනත්තා දුකින් මිදේවා මුළු ලෝ වාසය කරන සියලු සත්වයෝ සපයත්වෝ වෙත්වා මහන්නේ මෙහෙම හිතන්න පුරුදු වෙන්න ඕන ඉතින් මේ ධර්මයේ කලක් හොඳට දියුණු වෙලා පුරුදු වුණයින් පස්සේ Tamanda ආන්නර මේ බුදු එළියෙන් ගංගානම් ගඟ උණු කරන්න දරුවා වාගේ හිතේ තරහක් උපදවා ගන්න නැතුව Taman දින්න පුළුවන් වෙනවා. කොයිතරම් තපද්ද මහණෙනි ඒක මේ තරහ ආපුවාම Tamanද මෙලෝ පරලෝ නොපෙනී යනවා. පින්පව් නොපෙනී යනවා. මේ මේ නිතිල් කලයුත්ත නොකලයුත්ත නොපෙනී ගිහිල්ලා නොඑක ආකාර පාප ධර්ම රැස් වෙනවා. නමුත් ඒ තරහ දුරු වීමෙන් ඉවසීමෙන් ඒ කිසිද පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. අද දේවදත්ත අවීති මහ නිරේ මහ දුක් විඳින්නේ මේ කෝපේ මුල් කරගෙනයි. ඉතින් ඒ විදිහට নানা ප්‍රකාර දුක් নানা ප්‍රකාර පෞසිල් වෙන්නේ සත්‍ය යාත්‍රින් මේ කෝපේ නිසායි. ඉතින් Taman හිතන්න ඕන මම තරහ ගන්නෙ නෑ. මං ආසාවෙන් හිත වෙනස් කරගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා චිත්තුප්පාදම්පිකෝ චුන්ද බහූපකාරං වදාමි කුසලේසු ධම්මේසු චුන්දය හොඳ හිතක් උපදවා ගැනීම මාත්‍රයක් බොහෝ උපකාර පිණිස පවතිනවා කියලා මම උඹලා දේශනා කරමි. එතකොට ඒ කොහොමද මේ පරේ කෝදනා භවිස්සන්ති මයනේ තක්කෝදනා භවිස්සාමා චිත්තං උපාදේ තබ්බං මේ ලෝකයා තරහ ගන්නෝය අපි තරහ නොගෙන වාසය කරමුයි කියා ඉක්මෙන්න ඕන. එතකොට මම මේ තරහ උපදවන්නේ නැහැ. මම තරහ ගන්නෙ නැහැ. එහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. එතකොට මේ තරහින් මං හිත වෙනස් කරගන්නේ නැහැ. ඕපයෙන් මං හිත වෙනස් කරගන්නේ නැ මං බනින්නෙත් නැ ඒ තැනත්තා දුකින් මිදේවා ඒ කෝප දුකින් එයා දැන් දුක් විඳින කෙනෙක් ඒ දුකින් මිදේවා එයා අසරණේ අනාථ භාව දස්සන පදත්තානා කරුණ තමන්ගේ පිහිට තමන් නැති කරගත්තා දෙව් මිනිස් නිවන් සප ලබන තමන්ගේ පිහිට නැති කරගත්තා ඒ නමුත් ඒ නිසා එය අය දුකින් මිදේවා එයාට සපතක්ම වේවා මුළු ලෝකියලු සත්‍යෝ සපවත් වෙත්වා ඒ ආකාරයෙන් මහන් ඉවසන්න පුරුදු වෙන්න ඕන ඊළඟට මං තව කොමාත් උඹලාට දේශනා කරමි පදං කරපු බලල් හැමෙන් හදාපු පසුම්බියක් යම් කිසි කෙනෙක් නාද කරන්න කියලා කෝටුවක් දෙනවා මහණෙනි බලන් සමින් හදාපු පදුම්බිය නාග කරවන්න පුළුවන්ද? දයා ස්වාමීනි. ඇයි බැරි මහණෙනි? කුළුණක් වාගේ හොඳට පදම් කරපු නිසා බැරි. මහණෙනි උඹලාගේ හිත මේ බලන් පදම් කරපු බලල් සමෙන් හදාපු පතුම්බියක් වාගේ උඹලා තියාගන්න ඕනේ කොහොමද ඒ තියාගන්නේ විතර තමන් හිතන්න පුරුදු වෙනවා මං ආසාවෙන් හිත වෙනස් කරගන්නේ නැහැ මම කෝපයෙන් හිත වෙනස් කරගන්නේ නැහැ මං බනින්නෙත් නැහැ ඒ තනත්තා දුකින් මිදේවා ඒ තනත්තා සපතක්ම වේවා මුළු ලෝක සියලු සත්වය සුවපත් වෙත්වා මේ ආකාර හරින් හිතන්න ඕනේ. එහෙම හිතනකොට අර ඒ තරහ දුරු වෙලා යනවා. ඊළඟට මහනි මම ඔබලා තව කාරණයක් දේශනා කරමි. උබතෝ දංග තේන පිචේ භික්කවේ කකතේන චෝරා ඕචරක අංගමංගාන් ඕකන්තේයුම් తත්‍රාපියෝ මනෝ පදුසෙය්‍ය නමේසෝ තේන සාසන කරෝ මහනි නපුරු හොරු දෙන්නේ තමන්ගේ ඇඟ බන්දි කියතකින් කෑලි කෑලි තපනවා ඒ හොරු නපුරු හොරු දෙන්නේ කැරිලා Tamange ඇඟ බන්දි කියතෙන් කෑලි කෑලි තපද්දි තරහ ගන්නවා නම් ඉවසන් නැත්තම් එයා මගේ අවවාදේ බාරගත්ත කෙනෙක් නෙවෙයි මේ සාසනේ ප්‍රතිපත්ති පුරන්නේක් නෙවෙයි මහණෙනි එහෙම කල්පනා කරන්න ඕනේ එතකොට බන්දි කියතකින් Tamange නපුරු හොරු දෙදෙනෙක් කැවිලා ඇඟ කෑලි කෑලි තපද්දි උඹලා මෙහෙම හිතන්න ඕනේ නචේවනෝ චිත්තං විපන්නතං භවිස්සති මේ කපන සොරුන් ගැන ඒ නපුරු සොරුන් ගැන මං හිත වෙනස් කරගන්නේ නැහැ මං බනින්නෙත් නැහැ ඒ ඒ තනත්තෝ සැප ඇත්තෝ වෙත්වා ඒ තනත්තෝ දුක් නැත්තෝ වෙත්වා එහෙම හිතන්න ඕනෑ මහණෙනි සත්‍රාපියෝ භික්ඛවේ වං සික්ඛිතබ්බං නචේවනෝ චිත්තං විපන්නතං භවිස්සති නච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි ඊතානුකම්පීච විහෙරිස්සා මෙත්ත චිත්තා නසෝ දෝසංකරා තංච පුද්ගලං මෙත්තා සහගතේන චේතසා පරිත්‍වා විහෙරිස්සාම මහණෙනි තමන් කල්පනා කරන්න ඕනේ එයා දැන් කෝපෙන් ලෙඩෙක් වුණා රෝගියෙක් වුණා මම එයාට පිහිට වෙන්න ඕන එයා කෝප දුකින් මිදී සැපැත්තෙක් වේවා කෝප දුකින් මිදී දුක් නැත්තෙක් වේවා කියලා එහෙම හිතන්න ඕනේ මම බනින්නේ නැහැ. මම තරහින් හිත වෙනස් කරගන්නේ නැහැ. මට බැන්නා කියලා මං ගැන ආසාවෙන් හිත වෙනස් කරගන්නේ නැහැ. ඒ තනත්තා තපවත් වේවා. ඒ තනත්තා දුකින් මිදේවා. එහෙම මහන් හිතන් โด න මහන් උබලාගෙන් කාරණයක් අහනවා. බන්දි කියතකින් නපුරු සොරු දෙදෙනෙක් ඇඟේ කෑලි කෑලි කපද්දී ඉවසන්න ඕනෑ කියලා කෙනෙක් නිතර මේ අවවාදය හිතනවා නම් එතකොට මේ පියතෙන් ඇඟ කපන පියතෙන් ඇඟ කපන උපමාව නිතර නිතර හිතනවා නම් මහන්නේ අන් බාහිර දේවල් උඹලා ඉවසන්න බැරිද බාමින් වහන්ස මේ බාහිර යම් යම් දේවල් කියන බොහොම සුළුයි ඉතින් බන්ධිතියටකින් අඟ කපන කපන එකත් ඉවසන්න කෙනෙකුට පුළුවන් නම් එහෙම නිතර හිතනවා නම් ස්වාමීනි බාහිර දේවල් බොහොම සුළු දේවල් ඉතින් ඒ නිසා මහන් ඉවලා නිතර හිතන්න ඕනේ මේ අවවාදය බන්දිතියටකින් හුරු දෙන්නේ ඇඟ කෑලි කෑලි කපන කල්ලි ඉවසන්න ඕන තරහ ගන්නෙ නෑ ඒ තනත්තෝ සැපයත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා එහෙම හිතනවා නම් ඒ අත්තන්ද බාහිර සුළු දේවල් ඉවසන්න දැක්ද මහණෙනි ස්වාමින් වහන්සේ බන්දිතියෙන් කපන තරම් දේවල් නෙවෙයි බාහිරේවා ඉතින් මහන්නේ ඒ එහෙම ඉවසන්න පුරුදු වෙනකොට උඹලාට මොකද සිද්ධ වෙන්නේ? ඉවසීම මුල් කරගෙන දසපාරමිතා පුරන්න පුළුවන් වෙනවා. ඉවසීම නිසා පොදුවේ කාටත් දන් දෙන්න පුළුවන් වෙනවා. වයින් වචනින් වරදක් නොකර සීල පාරමිතාදිය පුරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ දසපාරමිතා පුරා ගන්න පුළුවන් වෙනවා. මෙලොව අස්තපයි පරලොව අස්තපයි සතර ආපා දුකෙන් මිදෙනවා. ඒ පමණක් නොව මහණෙනි මේ ධර්මයේ පුරුදු කරයි නම් චතුස්සත්‍ය අවබෝධයෙන් අග්‍ර අමා මහ නිවාන ධාතුවත් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා කියලා දේශනා ඉතින් දැන් කල්පනාවට ගත යුතුයි අපට මේ උතුම් බුද්ධ ශාසනයක් ලැබුණා අනවරාගර සංසාර 1500ක් කෙලෙස් වලින් අපේ හිත පැති පැති ආවා මහ පොළවේ පස්සා සමාන සියලු පාප ධර්ම දියුණු වුණා අපි තවමත් සසරින් ගැලවෙන්න බැරි වුණා. බුදු පියාණන් වහන්සේ මුළු ලෝකයට මලක් වාගේ මේ ධර්මයේ දේශනා කළා. අපි මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. ඉතින් මේ වාගේ බණ අහලා අමතක කරන්න එපා. මේ බණපද මතක තියාගෙන Taman එදිනදා ජීවිතේ පුරුදු කරන්න ඕන. ටික ටික පුරුදු එකපාරට නෙවෙයි. තලක් පුරුදු කරනකොට අපහසුාවක් වෙන්නේ නැහැ. තලක් පුරුදු කරන්න ඕන. යම් භාෂාවක් ඉගෙන ගන්න එක වුණත් යම් වැඩි වැඩක් ඉගෙන ගන්න එක මේසෙන් වැඩක් ඉගෙන ගන්න එක ඒ ඉගෙනගෙන පුරුදු කරන්න ඕන. ඒ පුරුදු කලයින් පස්සේ ඒක Tamanට බොහොම පහසුවෙන් පුළුවන් වෙනවා. මේ මේ ඒ වාගේ මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕන. ඒ ධර්මයේ පුරුදු කරන සත්පුරුෂයා ධර්මයේ ධාර්මික පුද්ගලයෙක් වෙනවා. ගුණවන්තයෙක් වෙනවා. අගුණ දුර වේලා යනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලොව බලනකොට ඒ ගුණවන්තයා බුදු ඇහැට පේනවා. පසේ බුදු ඇහැට පේනවා. රහත් ඇසට පේනවා. තමන් ළඟට පැමිණෙනවා. තමන්ගෙන් සිව්පසේ උන්වහන්සේලා ලබා ගන්නවා උන්වහන්සේලා ධර්ම දේශනා කරනවා පින් ඇති කෙනෙක් වුණොත් අරිහන් මාර්ග කලාව බෝධේ අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවක් සාක්ෂාත් කරගන්නවා. දැන් මෙතෙක් වෙලා බලවත් වූ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් කුසල් බලයෙන් නම විහාරාධිපතිව රෝගී වැඩ සිටිනේ නායක ස්වාමින් වහන්සේ ඒකාන්තයෙන් නිරෝගී වේවා සුවපත් වේවා අනික් ස්වාමින් වහන්සේලාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කිරීම වශයෙන් සාධුකාරයක් දෙන්න. මේ සෑම ආකාරයකින්ම සිද්ධ කරගත් කුසල් තම තමන් නමින් නිය පරලෝකීය දෙමව්පිය ගුරුවර ඥාති මිත්‍ර උපකාරකාදී කෙනෙක් වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා සිතා. ඉන්දී මතින් සාදුකාරයක් දෙන්න.